සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිතය සකස් කරගන්න ඕනේ. ඒ ධර්මයේ තියෙන අන්තර්ගතය සැබෑ වශයෙන්ම අපේ ජීවිතය පිළිබඳ සත්‍ය తত্ত্বය. එතකොට අපි තේරුම් ගත යුතු දෙයක් තියෙනවා. ඒ තමයි කොතනක හරි ධර්මයක් කතා කරනවා නම් ඒක අපේ ජීවිතයට එකතු වෙන එකතු කරගන්න පුළුවන් තත්ත්වයක ධර්මයක් වෙන්න ඕනේ. ගලප ගන්න පුළුවන් තත්ත්වයක ධර්මයක් වෙන්න ඕනේ. හරියට නිකන් අපි හිතමුකෝ යම් ඖෂධ වර්ගයක් තියෙනවා යම් හිත සමාගමකින් සකස් කරන. හරි. එතකොට මේ ඖෂධ වල නන් ටික දෙනවා කොහොම නන් ටික දෙනවා කාට හරි කියනවා අපේ සමාගමේ තියෙන ඖෂධ වල නන් ටික තමයි මේ. ඊට පස්සේ ඒ ඖෂධ ටික අපි හිතමු ලේබල් කරලා බෝතල් වල තියෙනවා කියලා. නැත්නම් ලේබල් නොකර බෝතල් වල තියෙනවා කියලා. එතකොට කාට හරි කියනවා එහෙනම් මේ ඔක්කොම මේ ඖෂධ මොනවද කියලා බලලා ලේබල් කරන්න කියලා. ඒතර බය නැතුව මේ මේ ආයතන පුළුවන් වෙනවා. මොකද මෙතන තියෙන සම්පූර්ණයෙන් අපේ කම්පැනි හදන ඖෂධ ටික ඔක්කොම තියෙනවා. එහෙනම් මේ ලේබල් එකට ඒක ගැලපෙන එක හොයන්න පුළුවන් වෙන්නම ඕනද නැද්ද? ඒක ඒක සහතික කරලා තියෙනවනම් නේද? අන්න ඒ වගේ අපේ මේ ශරීරයෙන් නැත්තම් මේ පංච උපාදානස්කන්ධයෙන් පිට කිසි දෙයක් දේශනාවේ සඳහන් වෙන්නේ නැහැ. නේද? ඒ කියන්නේ අපි ගැනයි මේ දේශනාව තියෙන්නේ. නිවන කියන සාක්ෂාත් වෙන ධර්මයේ විතරයි අපෙන් බාහිර දෙයකට තියෙන්නේ. ඒකත් හැබැයි සාක්ෂාත් වෙන්නේ කොහෙද? අපේම සිතක. නේද? ඉතින් එතකොට චිත්තචෛතසික රූප කියන්නේ මේ වර්තමාන මම අපෙන් බාහිර කියලා කියන්නේ වර්තමාන අපේ ජීවිතයට බාහිර දේවල් නෙවෙයි චිත්තචෛතසික රූප කියලා කියන්නේ. නේද? වර්තමානයේ අපි ළඟ මේ වෙනකොට නිවන නැහැ. නමුත් නිවන මතු කරගන්න පුළුවන් තත්ත්වය තියෙනවා. එහෙනම් ධර්මයේ කොතන කතා කරලා තිබ්බත් මොනවා කතා කරලා තිබ්බත් අපේ ක්‍රියාකාරීත්වයත් එක්ක ගලප ගන්න පුළුවන් වෙන්න ඕනද නැද්ද? අපේ ක්‍රියාකාරීත්වයත් එක්ක ගලප ගන්න පුළුවන්කම තියෙන්න ඕනේ මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මය. පිළිගන්නවද? ඒක වෙන්න ඕනද නැද්ද? ඒකම වෙන්න ඕනේ. හරි. එහෙනම් අපිට දැන් අද අපි අභිධර්ම ගැන කතා කරන දවසේ ඒක ගැඹුරු ධර්මය කියලා කියන්නේ. අභිධර්මයේ එහෙමනම් අපි මේක කතා කරගෙන අර අපේ උසස් පෙළ හදාරන ළමයි රසායනික විද්‍යාව ඉගෙන ගන්නවා වගේ භෞතික විද්‍යාව ඉගෙන ගන්නවා වගේ නේද? අන්න එහෙම ඉගෙන ගන්නවා වගේ අපි යම් කාරණා ටිකක් ඉගෙන ගැනීමද තවත් එක ශේෂ්ත්‍රයක් ඉගෙන ගැනීම විතරක් වෙන්න පුළුවන් ද අභිධර්ම කියන්නේ? නෑ. එහෙම වෙන්න විදිහක් නෑ. ඒක එහෙමනම් අපිට අපේ ජීවිතයට ජීවිතයත් එක්ක ගලපා බලමින් ගලපා බලමින් හැම ධර්මයක්ම සංසන්දනාත්මකව අපිට එකතු වෙනවද කියලා බලන්න ඕනේ. බලන්න පුළුවන් වෙන්න ඕනේ. ඒත් අභිධර්මයත් ඒ විදිහටම අපිට අපේ ජීවිතයත් එක්ක එකතු කරගෙන බලා ගන්න පුළුවන් නම් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය කියලා අපිට හිතාම පැහැදිලි වෙනවා. ඒ කියන්නේ ඒ ගැන ආය වාද විවාද නැහැ. හොඳයි. ඒක අපිට හදාරන කෙනාට හොයාගන්න පුළුවන්. ඒතකොට කොච්චර පහසු වෙනවද ධර්මය අවබෝධ කරගන්න කියලා අභිධර්මයේ දන්න කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. ඒකින්දයි අපි මේ අභිධර්මයට තියෙන බය නැති කරවන්නයි විශේෂයෙන්ම සරලව, ඉතා සරලව අපිට පුළුවන් උපරිම වශයෙන් ටික දවසකට හරි මේ වැඩසටහන අපි අභිධර්ම පාඩම පටන් ගත්තා. දැන් ඒකේ යම්කිසි කාලයක් ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. දැන් අපි බලමු මම හැමදාම මතක් කරන කාරණා ටික කෙටියෙන් මතක් කරනවා මේක කොහොමද අපේ ජීවිතයට ගැලපෙන්නේ කියලා. හරි. අපේ සිත් පහළ වෙනවා නොයෙකුත් සිත් පහළ වෙනවා අපිට එක එක වෙලාවට එක එක වෙලාවට එක එක වෙලාවට අකුසල් සිත් පහළ වෙනවා අකුසල් සිත් පහළ වෙනවා ධ්‍යාන සිත් පහළ වෙනවා නේද? තවත් මිනිසුන්ගේ සිත්වල මිනිසුන්ගේ හිතේ ලෝකෝත්තර සිත් පහළ වෙනවා. ඒ කියන්නේ ලෝකෙ ඉක්මවා යන මාර්ග සිත් ඵල සිත් පහළ වෙනවා. ඒ වගේ තියෙනවනේ. එතකොට මේ වගේ පහළ වෙන සිත් ඔක්කොම අරගෙන ඒ සිත් පහළ වෙන්න හේතු වෙන සිත නොවන තව කාරණා වර්ගයක් තියෙනවා. සිතත් නොවන තව කාරණා වර්ගයක් තියෙනවා. අන්න ඒ කාරණාව හරියට මොකක් වගේද? මම ටික මේ ටික වේගෙන් කියන්නේ හැමදාම කියන ටික ඉඳලා නැත්නම් කාලේ යන හින්දා. ඒ කාරණා ටික හරියට මොකක් වගේද? හොද්දක රසය නම් සිත හොද්දට එකතු කරපු දේවල් ටික තමයි චෛතසික. ඒ සිත නොවන සිතත් එක්කම ඉපදිලා සිතත් එක්කම නැති වෙලා සිතත් එක්ක ගන්න තැනම හැදිලා සිත ගන්න අරමුණම ගන්න තවත් සිත නොවන සිතට අන්නේ වූ ක්‍රියාවකට කියනවා චෛතසික ක්‍රියාවන් වලට කියනවා චෛතසික ධර්ම කියලා. හරි? එතකොට ඒ කියන්නේ අපි දැන් මේ කෙටියෙන් තේරුම් ගන්නකොට සිතක් හැදෙන්නේ චෛතසිකයන්ගේ එකමුතුවකින්. ඒතර ඒ ඒ සිතේ යෙදිය හැකි චෛතසිකයන් තියෙනවා. නේද? ඒ සිතේ යෙදෙන යෙදෙන චෛතසිකයන් තියෙනවා. ඒ වගේ මොන දැන් අපි මේක තේරුම් ගන්න යනවා මෙන්න මෙහෙම. ඒ කියන්නේ අපි දැන් දන්නවා සිත් හැදෙන්නේ චෛතසිකයන්ගේ එකතුවෙන් කියලා. ඒ චෛතසිකයන් වල ඒවා සකස් වෙන අඩුපාඩු අනුව වැඩි ලාභ අනුව තමයි හිත වෙනස් වෙන්නේ. හරි? දැන් අපි මෙතෙන්ට යනවා මේක තේරුම් ගන්න යනකොට මම උදාහරණ හැමදාම ගන්න උදාහරණ කියනවා පාසලක් තියෙනවා. පාසලේ සමිති වගේක් තියෙනවා. සිංහල සමිතිය, සාහිත්‍ය සමිතිය, ක්‍රීඩා සමිතිය, හරි ඉංග්‍රීසි සමිතිය කියන සමිති වගේක් තියෙනවා කියන්නකෝ. එතකොට ඒ සමිති ටික තියෙනවා වගේම ඔන්න තියෙනවා ඒ වගේම ළමයි ටිකක් ඉන්නවා. පාසලේ ළමයි ටිකක් ඉන්නවනේ කොහොමද? මේ සමිති හැදිලා තියෙන්නේ කාගෙන්ද? ළමයින්ගෙන්. සමිති හැදිලා තියෙන්නේ ළමයින්ගෙන්. එතකොට දක්ෂ ගුරුවරයෙක් ඉන්නවා. හුඟක් කාලේ ඉස්කෝලේ හිටියේ ඉස්කෝලේ ගැන හොඳට දන්න පරිණත ගුරුවරයෙක් ඉන්නවා. මේ ගුරුවරයා ගම මෙහෙම අහනවා. මේ අහවල් සමිතියේ ඉන්නේ කොයි කොයි ළමයිද? අහම එයා දන්නවා දැන්. දන්නවද සිංහල සමිතියේ ඉන්නේ මෙන්න මේ ළමයි ටික මෙන්න මේ ළමයි ටික කියලා දන්නවා. අහවල් සමිතියේ ඉන්නේ කොයි ළමයි ටිකද? ආ එතකොටත් ගුරුවරයා දන්නවා. ආයෙ ගුරුවරගෙන් ওই ප්‍රශ්නේ වෙන විදිහකට අහනවා. මෙන්න මේ ළමයා සමිතිය කීයක ඉන්නවද? අන්ද ප්‍රශ්නේ වෙනස් නේද? ඉස්සෙල්ලා හැවේ සමිතියේ ළමයි කී දෙනෙක් ඉන්නවද? සමිතියේ ඉන්න ළමයි කවුද කියලා. දැන් අහන්නේ එක ළමයෙක් අරගෙන සමිති කීයක ඉන්නවද කියලා. එකම සිද්ධිය දෙආකාරයක්. ආකාර දෙකක්. ඒ වගේ සිත් හැදෙන්නේ චෛතසිකයන් වල එකතුවෙන්. එතකොට මෙතන අපිට දැනගන්න ඕනේ මේ මේ සිතෙහි කොයි කොයි චෛතසික එකතු වෙලාද හැදෙන්නේ. මේ මේ සිත හැදෙන්නේ කොයි කොයි චෛතසික දෙකද. ඒකට කියනවා සිත්වල දෙන චෛතසිකයන් හොයන එකට කියනවා සංග්‍රහ ණය කියලා. හරි. මේ මේ චෛතසිකය යෙදෙන දැන් ඊට පස්සේ වෙනවා. යටින් ළමයි චෛතසික කියන්නේ ළමයි ටික කියලා ගන්නකො. සිත් කියන්නේ සමිතිය කියලා ගන්නකො. මේ මේ සමිතිය හැදෙන්නේ කොයි ළමයි එකතු වෙලා. ඒ වගේ මේ මේ සිත හැදෙන්නේ කොයි චෛතසික එකතු වෙලා. හරි ඊළඟට මේ එක චෛතසිකයක් අරගෙන නැත්නම් එක ළමයෙක් අරගෙන හනවා. ඒ ළමයා කොයි කොයි කොයි කොයි සමිතිය වල ඉන්නවද? නේද? ඒ වගේ එක චෛතසිකයක් අරන් අහනවා. ඒ චෛතසික කොයි කොයි සිත් වලට යනවද? කොයි ඒකට කියනවා සම්ප්‍රයෝග ණය කියලා. හරිද? ඒක කාගෙනද මේ? අපි ගැන. හරිද? ඔන්න ඔය ටික තමයි මේ අපි ඔය ටික ඉගෙන ගන්න නම් ඉස්සෙල්ලාම ගුරුවරයා ළමයි ටික හොඳට දැනගෙන ඉඳත් ඕනේ. සමිති ටික මොනවද කියලා දැනගෙන ඉඳත් ඕනේ. ළමයි ටික දන්නේ නැත්නම් සමිති ටික දන්නේ නැත්නම් කොහොමද? නේද? කොයි කොයි කොයි ළමයාද කොයි කොයි සමිතියේ කොයි කොයි නේද? සමිතියේ කොයි කොයි ළමයි ටිකද ඉන්නේ? මේ ළමයා කොයි කොයි සමිතිවලද ඉන්නේ කියලා දැනගන්නේ කොහොමද නැත්තම්? නේද? එහෙනම් ඔන්න ඔන්න ඔය කාරණා දෙක දැන් හරියි. එහෙනම් එතන තමයි අපි මේ හදාරන්නේ. එහෙනම් අපි ඉස්සෙල්ලාම කරේ චෛතසික ටික ගැන ඔක්කොම ටික ගැන ඉගෙන ගත්තා. චෛතසික කීයද 52ම ගැන හොඳට ඉගෙන ගත්තා. ඒව ගැන අපි සාකච්ඡා කරා. ඊළඟට අපි සිත් ගැන ඉගෙන ගත්තා. සිත් 121 ගැන හෝ කෙටියෙන් කියනවා නම් 89 ගැන ඉගෙන ගත්තා. එතකොට ඒ ටික ඉගෙන ගත්තට පස්සේ දැන් ඊට පස්සේ අපි මොකද කරන්නේ? සම්ප්‍රයෝග ණය ගැනත් ඉගෙන ගත්තා. සම්ප්‍රයෝග ණය ගැනත් කතා කරා. එහෙනම් දැන් පාඩම ටිකක් දුර ගිහිල්ලා වගේ නේද? හ්ම් මේක උගන්වන්න මෙච්චර කාලයක් යන්න ඕනේ නැති එකක්. හැබැයි මම මේක ඇද ඇද ඇද ඇද උගන්වනවා. අයිය. එකම දේ ආය ආය ආය ආය හෙනකොට අපිට නේද ඒක මතක හිටියා දැන් සැකිල්ල තේරෙනවා හැමදාම කියන්නේ සැකිල්ල තෝරගන්න යමක් කරද්දි නේද අපිට හිමින්සර ඒකේ ස්ට්‍රක්චර් එකක් තියෙන ඕන දෙයක නේද ඒක ඒක දින සැකිල්ලක් තියෙනවා අන්න ඒ සැකිල්ල ගැන අදහසක් තියෙන්න ඕනේ ඒකද අපි මේකට නිකන් අර උඩින් බලනකොට පේනවා වගේ මොකද්ද අපි කරන්නේ නැත්තම් මේ සිත් මොනවද මෙච්චර මොනවද අරවා මොනවද මෙයා මොනවද කිය කියනවා තේරෙන්නේ නැහැ ඔළුව කරගෙනවා වගේ වෙනවා නේද තේරුම දැනගත්තාම හරි එතකොට සම්ප්‍රයෝග ණය ටික ගැන කතා කරා දැන් කතා කරන්නේ මොනවා ගැනද ඒ ඒ සිත්වල යෙදෙන චෛතසිකයන් සම්ප්‍රයෝග කිව්වේ ඒ ඒ චෛතසිකයේ යෙදෙන සිත් ඒ ටික අපි කතා කරා දැන් ආයෙත් මතක් කරන්නේ නැහැ මම ඒක හොඳටම අපි කතා කරා කොහොමද වෙන්නේ කියලා අන්න සමානෝර චෛතසික නේද ප්‍රතිනක චෛතසික සබ්බචිත්ත සාධාරණ සබ්බචිත්ත සාධාරණ චෛතසික මේ චෛතසික ඔක්කොම සිත්වල තියෙනවා නේද ඒ වගේ ප්‍රතිනක චෛතසික වල සමහර අකුසල් වල සමහර කුසල් වල තියෙනවා ඉතින් ඔය ටික අපි කතා කරා දැන් කතා කරමින් ඉන්නේ අපි ගිය ඉරිදා දවසේ කතා කරා යම් තාක් දුරට ඒ කතා කරපු ටික මම ආයෙත් මතක් කරනවා කෙටියෙන් මතක් කරලා අපි අද දවසේ ආරම්භ කරන තැනට යනවා ඉතින් ඒක මේ ටික වේගෙන් කියන්නේ ඊට පස්සේ මම එදාට කිව්වා ලියා ගන්න ඕනේවා තියෙනවා ඒ ලියා ගන්න ඕනේවා ලියාගන්න මෙච්චර වේගෙන් එදා දවසේ මේ ටික කිව්වේ නැහැ. හරිද? නමුත් දැන් අපි කතා කරන්න සූදානම් වෙන්නේ මේක ටිකක් එදා කතා කරා ලෝකෝත්තර අපි දැන් කතා කරන්න යන්නේ මේ චෛතසිකයන්ගේ සිත්වල යෙදීම. ඒ ඒ සිත්වල යෙදෙන චෛතසික මොනවද කියලා. ඒ ඒ ඒ ඒ සමිතියේ ඉන්න ළමයි කවුද කියලා. හරිද? ඒ ඒ සිත්වල යෙදෙන චෛතසික මොනවද කියලා. දැන් එතකොට අපි දන්නවා මේකෙදි මේ නීතිය මම කියන සැකිල්ලක් තෝරගන්න ඕන කියලා. මේක මතක තියාගන්න ඕන වෙන්න මේක මේක වෙන් කරන්න පුළුවන් මේකට තියෙනවා ණය ක්‍රම නීති. හරිද? 33ක්. අම්මෝ එහෙනම් මම මතක තියාගන්නේ කොහොමද කියලා හිතේ. නෑ හරි ලේසි. ලේසි වෙන්නේ මේකේ තියෙන රටාව මතක තියාගත්තාම. හරිද? 33ක් කියලා මතක තියාගත්තාම පහසුයි. එතකොට එතකොට අපි දන්නවා නීති ටික මතක තියාගන්න ලේසි අපිට. හරි. මේ 33 මොනවද? අපි දන්නවා ලෝකෝත්තර සිත් තියෙනවා 40ක්. ඒ 40ට අදාළ නීති පහක් තියෙනවා. ඒක අපි කතා කරා ඊදත් කතා කරා. ඒ 40ට අදාළ නීති පහයි ඊට පස්සේ එදා කතා කරපු තැනට එනකන් ගත්තොත් මහග්ගත සිත් 27ක් තියෙනවා. මහග්ගත සිත් කියන්නේ මොනවද? රූපාවචර අරූපාවචරය වගේ කියන මහග්ගත සිත් කියලා ඒවා 27ක් තියෙනවා. ඒ 27ට අදාළවත් නීති පහක් තියෙනවා. හරිද? සිත් දෙදෙන හැටි ගැන ඊට පස්සේ තියෙනවා කාමසෝබන සිත් 24ක්. ඒ 24ට අදාළ 12ක් තියෙනවා. හරියටම දෙකෙන් බෙදපු ගාන. හරිද? ඊට පස්සේ අකුසල් සිත් 12ක් තියෙනවා. ඒකට අදාළව 7ක් තියෙනවා. හරි? ඊට පස්සේ අහේතුක සිත් 18ක් තියෙනවා. ඒකට ඒකට අදාළව 4ක් තියෙනවා. හරිද? ඔක්කොම එතකොට නීති තියෙනවා 33ක්. මතක තියාගන්න ලේසි මේක රටාව රටාවක් තියෙන රටාවක් තේරුම් ගත්තාම ලේසි. හරිද? එතකොට බලන්න ඔක්කොම චෛතසික කියලා 52යි. 52න් අපිට සම්පූර්ණයෙන් අයින් කරන්න පුළුවන් දේවල් වගේක් තියෙනවා. මේ කුසල් සිත් වලට ආපුවම අකුසල චෛතසිකය දෙන්නේ නැහැ. අකුසල චෛතසික කීයද? 14යි. එහෙනම් කුසල් දැන් අපි කුසලයේ ගැන කතා කරන්න යන්නේ. අපි ලෝකෝත්තර ගැන කතා කරන්න යන්නේ. ලෝකෝත්තර සිත් වල ලෝකෝත්තර සිත් වල අකුසල් දෙනවද? එහෙනම් අකුසල චෛතසික ටික ඔක්කොම ටික අයින් කරා. හරිද? අකුසල චෛතසික ඔක්කොම ටික අයින් කරා. එහෙනම් අන්න ඔන්න දැන් ඔය නීති හම්බ වෙනවා අපිට දැන්. හරිද? දැන් අපි පළවෙනියෙන් කතා කරන්න යන්නේ ලෝකෝත්තර සිත් 40 ගැන. මම එදා කිව්වා ආයෙ මේ ටික මම කතා කරනවා කියලා පොඩ්ඩක්. ඒත් ලෝකෝත්තර සිත් 40 කතා කරපුවාම ඒ ලෝකෝත්තර සිත් 40 අකුසල් යෙදෙන්නේ නැහැ. නේද? ඒ කියන්නේ මාර්ග සිත් සහ ඵල සිත් වල අකුසල් තියෙනවා. එහෙනම් අර 14ම අයින් කරා. ඒතකොට කීයක් ඉතුරු වෙනවද? 38ක් ඉතුරු වෙනවා. නේද? 38න් අනිත් ඔක්කොම යෙදෙනවා ලෝකෝත්තර සිත්වල හැබැයි මෙත්තා මුදිතා කියන අප්‍රමාණ්‍ය চৈতසික යෙදෙන්නේ නැහැ. හරිද? ඇයි ඒ කියලා කියන්න පුළුවන් කාට හරි. ඉතින් අපිට හිතන්න පුළුවන්ද? ඇයි යෙදෙන්නේ නැත්තේ ප්‍රඥාව යෙදෙනවා මෙත්තා මුදිතාව වෙනවම සත්පුද්ගල වශයෙන් යෙදෙන්නේ නැහැ ඇයි අප්‍රමාණ වශයෙන් විහිදී යන එකක් යෙදෙන්නේ නැහැ ඇයි ඒ සත්පුද්ගල සංඥාව නැහැ නේද ඉතින් අප්‍රමාඤ්ඤ චෛතසික කියන දෙක යෙදෙන්නේ නැහැ. එහෙනම් අප්‍රමාඤ්ඤ දෙක හැරෙන්න අනිත් සෝබන චෛතසික ඔක්කොම ටිකත් එක්ක එතකොට සර්වචිත්ත සාධාරණ චෛතසිකම ඔක්කොම සිත්වල යෙදෙනවා. නේද? ඔක්කොම සිත්වල යෙදෙනවා නම් ඒ හතම යෙදෙන්න ඕනේ නේද? හරි. ප්‍රකීර්ණක චෛතසික හයම යෙදෙනවා. හරි. එතකොට අඤ්ඤ සමාන කියලා කියන්නේ සර්වචිත්ත සාධාරණ සහ ප්‍රකීර්ණක. එහෙනම් ලෝකෝත්තර සිත්වලයි 13 13ම යෙදෙනවා. හරිද? එතකොට ඊළඟට මේ 13 යෙදෙන්නේ හැබැයි මෙන්න මෙහෙම. ලෝකෝත්තර සිත් අපි දන්නවා කොටස් පහකට බෙදුවා. හරි. මේ කොටස් පහකට බෙදුවේ කොයි විදිහටද? ප්‍රථම ධ්‍යාන, ဒုတိ ය ධ්‍යාන, තෘතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන, පංචම ධ්‍යාන කියලා. එතකොට එන්න ඒ ප්‍රථම ධ්‍යාන නොවන තැනක යෙදෙන ප්‍රථම ධ්‍යානයේ යෙදෙන විතක්ක චෛතසිකය ဒုတိ ය ධානය කියන එක යෙදෙන්නේ නැහැ. ဒုတိ ය ධානය කියන තෘතිය ධානය කියන ඒකට එකට එද්දී දෙවෙනි ධානය යෙදෙන ਵਿਚාරය යෙදෙන්නේ විතක්ක ਵਿਚාර දෙකම යෙදෙන්නේ තුන්වෙනි ධානයට එනකොට. එහෙනම් ලෝකෝත්තර සිතක් පහළ වෙනකොට පළවෙනි ධානයේ ප්‍රකීර්ණක චෛතසික 6ම යෙදෙනවා. හරිද? හරිද එහෙනම් අපි දැන් ඉස්සෙල්ලාම කතා කරන්නේ ලෝකෝත්තර සිත්වල ප්‍රථම ධ්‍යාන ලෝකෝත්තර සිත් කීයක් තියෙනවද 40 8ක් තියෙනවා එහෙනම් මොනවද 8 මොන දැන් එකපාරට මතක් වෙන්න ඕක දැන් ඔක තමයි මතක් වෙන්න ඕන මොනවද 8 මාර්ග 4යි ඵල 4යි වෙන 아무 දෙයක් නැහැ 4 4යි 8යි ප්‍රථම ධ්‍යාන 8යි දෙවෙනි ධ්‍යාන 8යි තුන්වෙනි ධ්‍යාන 8යි 4 8යි 5 8යි 8 වර 5 40යි එහෙම නේද වෙන්නේ? එහෙනම් අර නීති පහ තියෙන්නේ මෙන්න මේ පස් තැනට. ඕම් බලන්න මතක තියාගන්න ලේසි හැටි මේක මම කියන්නේ. හරිද? මේ නීති පහ තියෙන්නේ ඒ පස් තැනට වෙන්න ඕන. ලෝකෝත්තර සිත් හතරේට මම කියුවේ නීති පහයි කියලා. හරි? එහෙනම් මේ පස් තැනටයි මේක තියෙන්නේ. එහෙනම් මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න. ප්‍රථම ධානයේදී විතක්ක ਵਿਚාරාදී ඔක්කොම කියදෙනවා. ඒකද ප්‍රකීර්ණ විචාරිතික 6 මෙදෙනවා. ඊළඟට සෝබන සාධාරණ කියන කුසල චෛතසිකයන් 19 මේ දෙනවා විරුද්ධ චෛතසික 3 මේ දෙනවා ප්‍රඥා චෛතසික එකක් යදෙනවා අර අපමණ චෛතසික දෙක යෙදෙන්නේ නැහැ අපමණ චෛතසික දෙක යෙදෙන්නේ නැහැ එතකොට ඒ දෙක විතරයි අඩු වෙන්නේ එතකොට ඔක්කොම කුසල පැත්තට තියෙන චෛතසික කීයද 38ක් තියෙනවා නේද 38න් දෙකක් අයින් වුණාම 36ක් එදෙනවා ප්‍රථම ධාන ලෝක ප්‍රථම ප්‍රථම ධානයේ ලෝකෝත්තර සිත් 15 වෙනකොට චෛතසිකයන් 38ක් හරි 36ක් යදෙනවා 38න් 36 36ක් යදෙන්න පුළුවන්කම තියෙනවා හරි ඊළඟට ඔන්න දෙවෙනි ධානයට යනවා දෙවෙනි ධානයට ගියාම එකයි අඩු වෙන්නේ මොකද්ද විතක්කය විතරක් අඩු වෙනවා විතක්කය විතරක් අඩු වෙනවා දෙවෙනි ධානයේ ලෝකෝත්තර සිත් 15 වෙනකොට විතක්කය දෙන්නේ නැහැ ඔක ඒක මත තියාගත්තාම ඇති නීතියක් විදිහට හරිද විතක්කේ යෙදෙන්නේ නැහැ. එතකොට අපමණ්‍ය දෙකේ යෙදෙන්නේ නැහැ නේද? එතකොට කීයක් යෙදෙන්නේ නැද්ද? තුනක් යෙදෙන්නේ නැහැ. එහෙනම් 38න් තුනක් ගියහම දෙවෙනි ධ්‍යානයේදී 35ක් යෙදෙනවා. ඒ සිතේ 35ක් යෙදෙනවා. හරි. දැන් තුන්වෙනි ධ්‍යානට යනවා. තුන්වෙනි ධ්‍යානයේ තියෙන සිත් 8ක්. ලෝකෝත්තර සිත් 8ක් යෙදෙන්න පුළුවන්කම තියෙන තුන්වෙනි ධ්‍යානයේ. නේද? ඒ එතන විතක්ක ਵਿਚාර තුන්වෙනි ධ්‍යානයට එනකොට මොකක්ද වෙන්නේ? විතක්ක ਵਿਚාර ප්‍රීතිය යෙදෙන්නේ නැහැ. ප්‍රීතිය කියද්දී මොකක්ද අයින් වෙන්නේ? හරිද? විතක්ක ਵਿਚාර දෙක එතකොට සෝබන ඉස්සෙල්ලා තිබුණා 35ක් ඉස්සෙල්ලා 35ක් තිබ්බා දැන් මොකද වෙන්නේ ප්‍රීතිය දෙන්නේ නැති හින්දා මොකද වෙන්නේ තව එකක් හරි එතකොට කීයද 34ක් වෙනවා හරිද ඔන්න චතුත ධානයට යද්දී මොකද වෙන්නේ? අපි එදත් ඒක කතා කරා. සබ්බදිට්ඨ සාධාරණ චෛතසික ටික ඔක්කොම යදෙනවා. ප්‍රකීණක 6න් විතක්ක විචාර ප්‍රීතිහර අනිත් ඔක්කොම යදෙනවා. එතකොට සෝබන සාධාරණ චෛතසික විරති චෛතසික 3යි ප්‍රඥා චෛතසිකය යදෙනවා. අතනින් අර අර දෙකම යදෙන්නේ නැහැ. එතකොට එතන 33ක් යදෙනවා. 33ක් වෙනවා. එයාතනින් තුනක් යෙදෙන්නේ මෙතනින් අර මොනවද අපමණ්‍ය චෛසික දෙක යෙදෙන්නේ නේද එතකොට චතුත් අධ්‍යාන යනකොට විතක්ක විචාර මේ ප්‍රීති කියන තුන මේ දෙන්නේ නැහැ ඊළඟට පංචම ධානයට යනකොටත් සුඛ වේදනාව එතන මුකුත් වෙනසක් චතුත් අධ්‍යයනයත් එක්ක මුකුත් වෙනසක් වෙන්නේ නැහැ කියලා මම මතක් කරා. ඇයි වෙනසක් වෙන්නේ නැත්තේ? මේක අපි එදා ගිය සතියේ කතා කරා. ඇයි වෙනසක් වෙන්නේ නැත්තේ? වේදනාව යෙදෙනවා. අතන සෝමනස්ස වේදනාව යෙදෙන්නේ චතුත් අධ්‍යයනයේදී පංචම අධ්‍යයනයේ දෙනකොට උපේක්ෂා වේදනාව යෙදෙනවා. හරිද? එහෙනම් වේදනා චෛතසිකයේ අඩුවක් වෙන්නේ නෑ. ඒකෙත් එතකොට 33ක්ම යෙදෙනවා. හරි. එතකොට විතක්ක, ਵਿਚාර, ප්‍රීති කියන තුනම අයින් වෙනකොට චතුත්ථ ධානයට එනකොට 33යි. තුනක් අයින් වෙලා 3යි අපමණ 2යි අයින් වෙලා. හරි චතුත්ථ ධානය එනකොට පංචම ධානයේදී වේදනාව යෙදෙන හින්දා ඒකෙත් 5යි යෙදෙන්නේ නැත්තේ මොනවද? චතුත්ථ ධානයේ පංචම ධානයේ යෙදෙන්නේ නැත්තේ චෛතසික 5 විතක්ක, ਵਿਚාර, ප්‍රීති කියන තුනයි අපමණ 2යි යෙදෙන්නේ නැහැ. ඒ දෙකේම මට දැන් ලේසියි. ඊළඟට අපි තුන්වෙනි ධ්‍යානයට යනකොට හරිද තුන්වෙනි ධ්‍යානයට යනකොට එතන විතක්ක ਵਿਚාර දෙක විතරයි යෙදෙන්නේ නැත්තේ විතක්ක ਵਿਚාර දෙක විතරක් යෙදෙන්නේ නැති හින්දා එතන එතන අඩු වෙන්නේ 4යි අපමණ්‍ය 2යි විතක්ක ਵਿਚාර 2යි එතකොට 34යි ආය අනිත් පැත්තට මම කතා කරන්නේ ඊට පස්සේ දෙවෙනි ධ්‍යානයේ ලෝකෝත්තර සිත් දෙවෙනි ධ්‍යානයේ යද්දි එකයි යෙදෙන්නේ නැත්තේ එතකොට එතෙන්දි 35යි පළවෙනි ධ්‍යානයට යනකොට දෙකයි දෙන්නේ නැත්නම් අපමණ දෙක විතරයි. එතකොට 36. මේකෙදි පොඩ්ඩක් පැටලෙන්න පුළුවන් මේ තියෙන අභිධර්මයට අනුව දෙවෙනි ධානය. අභිධර්මයට සූත්‍ර පිටකයට අනුව දෙවෙනි ධානය කියනකොට විතක්ක ਵਿਚාර දෙකම සංසිඳිලා. හරිද? අභිධර්මයේදී ගන්නකොට විතක්ක සංසිඳනකොට දෙවෙනි ධානය කියලා ගන්නවා. හරිද? විචාර සංසිඳනකොට තුන්වෙනි ධානය කියලා ගන්නවා. ඊට පස්සේ ඊට පස්සේ ප්‍රීතිය සංසිඳනකොට හතරවෙනි ධානය කියලා ගන්නවා. හරිද? ඒකයි මට පොඩ්ඩක් පැටලෙන්න ගියා කියද්දි මොකද අපිට හොඳට මතක තියෙන්නේ සූත්‍රාන්ත ක්‍රමයට. හැබැයි එතකොට කෙනෙක් තර්ක කරයි ඇයි ඒ? එහෙනම් දෙකේ දෙකක් නේ කියලා. දෙකේ දෙකක් නෙවෙයි ලේබලේ වෙනස් වුණාට පුද්ගලයා අවශ්‍ය තැනට මේ එකම පුද්ගලයා එක තැනකට ගහලා යනවා බෝඩ් එකක් මේන් ගොවියෙක් කියලා. තව තැනකට බෝඩ් එකක් ගහලා යනවා මෙන්න මේ ලිපිකාරයෙක් කියලා. තව තැනකට බෝඩ් එකක් ගහලා යනවා මෙන්න ස්වාමියෙක් කියලා. ඒ වගේ මේ සිත් බෙදා ගැනීමේ යෙදෙන චෛතසිකයන් බෙදා ගැනීමේ පහසුව සඳහා අභිධර්මාන්ත ක්‍රමේදී මොකද කරේ ධ්‍යාන පහකට වෙන් කරා. හරිද? එතකොට සූත්‍රාන්ත ක්‍රමේදී විතක්ක ਵਿਚාර දෙකම සංසිඳනකොට දෙවෙනි ධානයයි කියලා ඒ දෙක එකට සංසිඳන විදිහට ගත්තා ඒ ඒ එතන ඒ ભેදය ගත්තේ නැහැ. නමුත් සිද්ධිය නම් එකමයි. එකම සිද්ධිය එකම සිද්ධිය වුණාට අභිධර්මයේදී ඒක දෙකට බෙදලා ගන්නවා. ඇයි දෙකට බෙදලා ගන්නේ? මේ චෛතසිකයන්ගේ යෙදීම සොයා ගන්න ඕනේ හින්දා. ඒක එතකොට සිද්ධිය ගත්තොත් එකයි ලේබල් ටික විතර වෙනස් කරලා තියෙන්නේ අර බෙදා දැක්වීමේ පහසුව සඳහායි. හරි. එහෙනම් ඒක අපි පටලවා ගත යුතු නැහැ. ඊළඟට අපි අපි ඉස්සෙල්ලා දවසේ කතා කරා මේ මහග්ගත සිත් 27 ගැන මහාගත සිත් 27 ගත්තාම ඒ වාගේ ඒකේ තියෙන ප්‍රථම ධ්‍යාන කියලා ප්‍රථම ධ්‍යාන ඉඳන් ධ්‍යාන ධ්‍යාන පහක යදෙනවා එතකොට රූපාවචර අරූපාවචර වෙනකොට රූපාවචර ඔක්කොම තියෙන ධ්‍යාන හතරයි නේද? ඒ හතරත් එක්ක ධ්‍යාන මේ ධ්‍යාන හතරයි ධ්‍යාන පහක් තියෙනවා. ඒ පහත් එක්ක කුසල විපාක ක්‍රියා කිව්වහම පස් වරක් 3 15යි. අතන අතෙන්ට ගියම ආකින්චඤ්ඤායතනය, ආකාසඤ්ඤායතනය, විඥානාචඤ්ඤායතනය සහ නේවසඤ්ඤානාසඤ්ඤායතනය කියලා හතරයි. ඒකේ කුසල විපාක ක්‍රියා කියලා ගත්තහම 4 3 12යි. අන්න 15යි 12යි තමයි මේ 27 හැදෙන්නේ. මේ 27ම ගත්තහම ඒකේ මේ ප්‍රථම ධාන සිත්වල ප්‍රථම ධාන සිත් තුනක් තියෙනවා මොනවද කුසල විපාක ක්‍රියා කියලා. ඒ තුන ගත්තාම විරති චෛතසික තුන විතරයි යෙදෙන්නේ නැත්තේ. හරිද? විරති චෛතසික තුන විතරයි රූපාවචර අරූපාවචර මේ මහාගතසිතවල යෙදෙන්නේ නැති විරති චෛතසික තුන විතරක් යෙදෙන්නේ නැත්නම් එතකොට චෛතසික කීයටක් යෙදෙන්න ඕනද? 38 මේ ඔක්කොම කුසලනේ. කුසල පැත්ත. එහෙනම් අකුසල 14 අඩු කරා කොහොමද 52කින්. දැන් මේ අඩු කරගෙනමයි කතා කරන්නේ මේක. එහෙනම් 38න් කියලා බලන්නේ. එහෙනම් විරති තුන යෙදෙන්නේ නැත්නම් 35යි. ප්‍රථම අධ්‍යයනයේ හින්දා ප්‍රකීර්ණයි චෛතසික ඔක්කොම ටික ඔක්කොම ටික යෙදෙනවා. හරිද? එතකොට දෙවෙනි ධ්‍යානයේ සිත් තුන ගත්තාම කුසල විපාක ක්‍රියා කියලා. ඔන්න ආයසරයක් එතන යෙදෙන්නේ නැහැ. විතක්කය විතක්කයයි විරති තුනයි. විරති තුනයි විතක්කයයි යෙදෙන්නේ නැහැ. එතකොට සිත් හතරක්, චෛතසික හතරක් ඒ සමිතියට යන්නේ නේද? ඒ ඒ ඒ සිත කියන සමිතිය හදන්න ළමයි තුන් දෙනයි අඩු. නේද? දැන් එහෙම මතක තියාගත්ත හැකි අපිට. හරිද? ළමයි හතර දෙනයි අඩු. නේද? ඉස්සෙල්ලා එකට තුන් දෙනයි අඩු. එහෙනම් 35න් 34ක්ම මේ සමිතියට සැරෙන් සැර යනවා. හරි මේ සමිතියට යනවා. ඉතින් ඒ වගේ එහෙනම් මෙතන 34ක්ම මේ දෙන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට තෘතිය අධ්‍යයනයට ගියහම ආයසරයක් විතක්ක ਵਿਚාර දෙකම නැහැ. ඒ සිත් ටික ගත්තාම ඒ සිත් ටික ගත්තාම විතක්ක ਵਿਚාර දෙකම නැහැ. ඊට පස්සේ විරති තුන නැහැ. එහෙනම් කීයක් අඩුයිද? පහක් අඩුයි. 38න් පහක් අඩු වුණාම 33යි. හරි? දැන් තේරෙනවද? දැන් අපි දැන් අපි කතා කර කතා කරන්නේ අටවෙනි නීතියත් කතා කරා දැන් මේ. ඇයි අරකේ පහක් කතා කරා ධ්‍යාන පහට අදාළව. දැන් මේකෙත් මේ පහක් කතා කරනවා මේ තුන්වෙනි එකත් කතා කරලා ඉවරයි. දැන් එතකොට නීති ටික මතක තියාගන්න ලේසිද නැද්ද? අපෝ ඕක ඕක චුට්ටක් ඔලුවට ගත්තා නම් නේද ආම්දුරණන් කියයි මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ ඔය කියාගෙන කියාගෙන යනවා තමයි කියලා හිතයි. <laughs> ලේසි ලේසි කියලා කියයි. හරිද මෙහෙමයි. ඔළුවේ නැති වුණත් කොලේ තියෙන දේ හරිය තේරෙන්න ඕනේ. අපි ලියාගෙන පොඩ්ඩක් මේකේ සමස්තය හිතට ගත්තහම මෙහෙම පැටලෙන්නේ නැහැ මේ කියනකොට පැටලුණා වුණත් අපි සිත් ටිකයි චෛතසික ටිකයි ගැන හරියට මනසට පොඩි දෙයක් තියෙන මම මුලින්දම්ම කිව්වා දැන් සති 30ක්ද කොහෙද මට මතක හැටියට මේ 30 වෙනි සතිය යන්නේ එතකොට මේ මම මුලින්දම්ම කිව්වා මෙන්න මේ ටික කුස්සිය හරි ලියලා තියලා මේ චිත්තිකයි චෛතසික ටිකයි ගැන ඔළුවට ඒ සටහන ඔළුවට ගන්න කියලා එහෙම ගත්තාම මේ ටික අමාරුවක් නැහැ. හරිද? ඇයි ඉතින් අපේ මේ ගෙදර ඉන්න පුතා හරි දුව හරි අර ආවර්තිතාව වගුව ගහගෙන පාඩම් කරන්නේ නේද? කොල්ලට පුළුවන් නම් ඒක පාඩම් කරන්න දෙතෙන්ට වෙලා නේද? අම්මට බැරි එයා එයා වැඩ කරන තැන ආවර්තිතාව වගුව ගහගෙන ඉන්නවනම් අම්මට බැරි මොකද? තාත්තට බැරි මොකද? තමන්ගේ කාමරේ නේද? මේ මේ මොනවද? අපි දරුවෝ වගුව ගහනවා. එතකොට ළමයා එනකොට අපිට ටික ආඩම්බරෙන් ඉන්නත් පුළුවන්. එහෙනම් ආම්මත් පාඩම් කරනවා තාත්තත් පාඩම් කරනවා අපිට වගේ නේද? අම්මා ගිහිලා කියන මේ මොනවද අප්පේ මේ එල්ලයි කී කියනනම් මනම් තියෙන්නේ මට මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ කියලා. එහෙනම් ළමයාත් ඇවිල්ලා මෙහා කියන මේ මොනවද මේ <laughs> නේද? මේ අපිත් එතකොට වැඩක් කරන කෙනෙක් වෙනවා. නිකම් ඔහෙ ඉන්නේ නැතුව අර ළමයාට තේරෙන්නේ නැති දෙයක් අපි ඉගෙන ගන්නවා නම් ඒ ළමයා ඉස්සරහා පොඩි හයියකුත් තියෙනවා. නේද? හොඳයි. එතකොට හරි අපි දැන් ඉන්නේ තුන්වෙනි ධ්‍යානය කියන තැන. තුන්වෙනි ධ්‍යානය ගත්තාම හතරවෙනි ධ්‍යානය කියන්නේ නිවි තුනක් කතා කරා ධ්‍යාන තුනට. හතරෙන් ධ්‍යානය ගත්තම අපි දැන් දන්නවා විතක්ක ਵਿਚාර ප්‍රීති කියන දෙක මේ දෙන්නෙත් නෑ විරති තුන මේ දෙන්නේ නෑ මහගත සිත්වල එතකොට 3යි 3යි 6යි 37න් 6ක් අඩු වෙනවා නීතිය දන්නවා දැන් එතකොට 32ක් හදෙනවා හරිද ඊළඟට මෙතෙන් දෙනවා මහග්ගත පංචම ධානයට එනවා පංචම ධානයට එනකොට එතන අපි මතක තියාගන්න ඕන විතක්ක ਵਿਚාර ප්‍රීති අප්‍රමඤ්ඤ දෙක යෙදෙන්නේත් නැහැ. හරිද? අර වගේම තමයි විරති විරතිය දෙන්නේත් නැහැ පංචම ධානයට එනකොට අපමඤ්ඤ දෙකේ දෙන්නේ නැහැ. එහෙනම් විරති 3යි අපමඤ්ඤ 2යි විතක්ක ਵਿਚාර ප්‍රීති. හරිද? එතකොට 8ක් දෙන්නේ මතක තියාගත්තා හරියන්නේ. එතකොට අපිට අදහසක් ගන්නත් පුළුවන්. මේකෙදී බලන්න මෛත්‍රියෙන් වගේ දෙයකින් අපි යනවා බලන්න මේක හොඳට තේරුම් ගන්න යන්න පුළුවන් එතකොට මේවා තේරුම් ගත්තාම දැන් මෛත්‍රිය වගේ එකකින් ප්‍රථම ධානය ဒုတိ ය ධානය හරිද දැන් අප්‍රමඤ්ඤ ධෛර්යයෙන් එහෙනම් ප්‍රථම ධානයේ යෙදෙනවා ඒක අප්‍රමඤ්ඤ ධෛර්යයේ ප්‍රථම ධානය එහෙනම් මෛත්‍රී භාවනාව කරන කෙනෙකුට ප්‍රථම ධානයට එකකින් යන්න පුළුවන් දෙවෙනි ධානයට යන්න පුළුවන් තුන්වෙනි එකට යන්න පුළුවන් කියන එකයි තේරෙන්නේ නමුත් මං කියන සූත්‍රාන්තය අනුව මේකේ පංචම ධානය කියන්නේ සූත්‍රාන්තය යන හතරෙන් ධානයනේ. හතරට ගිය ගමන් එතන තියෙන්නේ මොකද්ද? උපේක්ෂාව. හරිද? එහෙනම් අප්‍රමාණ්‍යයිසිකේ හතරෙන් ධානය යෙදෙන්නේ නැහැ කියන්නේ නේද? මේ මෛත්‍රී හැඟීම උපේක්ෂාව බවට පත් වෙනවා. චතුත් ධානය දක්වා වර්ධනය කරගෙන යන කෙනෙකුට. නේද? අන්න බලන්න එතකොට අපිට තෝරගන්න ලේසි. මේකත් එක්ක තෝරගන්න ලේසි වාද කර කර ඉන්න දෙයක් නැහැ. නේද? තේරෙනවද? එහෙනම් අන්න ඒකින්ද ධර්මයේ තෝරගන්න ගියාම මේ අභිධර්මයේ දන්නවනම් යෙදෙන චෛතසික මොනවද කියලා දන්නවනම් අන්න එහෙම යම් තීරණයකට එන්න පුළුවන්කම තියෙන අපිට මොනවද දෙයක් කතා කරද්දී. හරි. ඉතින් ඒකින්ද මෙන්න මේ අප්‍රමාණ්‍ය දෙක යෙදෙන්නේ නැහැ මොකේද චතුත ධානයේ නැත්නම් මේ මේ මේ යන අභිධර්මයේ යන පංචම ධානයේ. එතකොට අටක් යෙදෙන්නේ නැහැ කියන්නේ 30යි. යෙදෙන්නේ 30යි. දැන් නීති 10ක් හරිනේ. ඔය නීති 10 ගැන දැන් චූටි ඉවක් තියනවාද? ඇත්තට පොතක් බැලුවොත් නම් නීති 10 නිකම්ම මතක හිටිය කියලා. හරි ලේසි ලේසි නේද? විතක් ඔක්කොම ටික හදන ප්‍රකීර්ණයි ටයිප්සිකල වෙනස විතරයි තියෙන්නේ. හොඳයි. දැන් ඊළඟට අපි යනවා දැන් මොනවද සිත්? ලෝකෝත්තර සිත්, මහාග්ගත සිත් සහ ඔක්කොම සිත් ටික ගත්තොත් ආය තියෙන්නේ කාමාවචර සිත් ටික. නේද? කාමාවචර සිත් ටික බෙදෙනවා අපි දන්නවා කාමාවචර සිත් වල තියෙන කාම සෝබන සිත් නැත්නම් කුසල් සිත් කියලා අපි ගන්න නේද? ඒ කියන්නේ සහේතුක කුසල් සිත් කියලා ගන්න නැත්නම් කාමසෝබන සිත් කියලා ගන්න 24ක්. අන්න ඒ 24ට අපි ඔන්න දැන් ඔක්කොම දන්නේ නැතුණත් කමන්නේ මේ ටික මතක තියාගත්ත හැකි. ඒ 24ට නීති කීයක් තියෙනවා කිව්වද? 12ක් තියෙනවා කිව්වා. හරිද? එහෙනම් අන්නේ නීති 12 ගැන හොයාගන්න හරියම ලේසි මේ <laughs> පිළිම ලේසි ලේසි කියනවා. නේද? නමුත් බලන්න පොඩ්ඩක් හිතලා මේ බලන්න සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත කියලා කියන්නේ. හරි. සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත කියලා කියද්දී අපිට තේරෙනවා හරි මොනවද තේරෙන්නේ? ඔන්න බලන්න මේවට අපි සාමාන්‍ය කියන්නේ මහා කුසල් කියලා නේද? මහා කුසලයන් කියලා. දැන් ඔක්කොම චෛතසික කීයද? 38යි. නේද? මෙන්න මෙතන තමයි තියෙන ලස්සන වැඩේ සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත කියද්දී ඔය චෛතසික 38ම මේ හිතවල යෙදෙන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ අන්‍ය සමාන චෛතසික 13ම ඒක හොඳටම තේරෙනවා අන්‍ය සමාන 13ම යෙදෙන්න පුළුවන්. ඒ වගේම ඉතිරි සෝබන චෛතසික 25ම යෙදෙන්න පුළුවන්. කුසල චෛතසික ඔක්කොම යෙදෙනවා මේකේ. හරිද? ඒ කියන්නේ මොකේද? සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත සිත් කීයක් තියෙනවද? දෙකක් තියෙනවා මොනවද අසංකාරික සහ සසංකාරික කියලා හරිද අසංකාරික වුණත් සසංකාරික වුණත් ඒ කියන්නේ කාගේ හරි මෙහෙවීමකින් කෙරෙන කාගේ හරි මෙහෙවීමකින් ඇතුළෙන් ඉපදිලා කෙරුණත් මේ සිද්ද එකේ අඤ්ඤ සමාන චෛතසික ඔක්කොම යදෙනවා සහ කුසල මෙසෝබන චෛතසික ඔක්කොම ටික යදෙනවා එහෙනම් එතන 38ම යදෙන්න පුළුවන් මේ මේ මේ මේ සිත්වල දැන් අන්න එහෙනම් ඒක තමයි පළවෙනි නීතියකේ ඊළඟට බලන්න ඊළඟට එන්නේ මොනවද සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත ඥාන විප්‍රයුක්ත කිව්වහම හරිද මොනවද යෙදෙන්නේ නැත්තේ ප්‍රඥාව යෙදෙන්නේ නැහැ ඥාන විප්‍රයුක්ත නම් ප්‍රඥාව යෙදෙන්න පුළුවන්ද බෑ අන්න එහෙනම් සෝමනස්ස සහගතයි ඥාන විප්‍රයුක්ත සිත් කීයක් තියෙනවද දෙකක් තියෙනවා අසංකාරික සසංකාරික කියලා ඒ දෙකේ ඒ දෙක ගත්තහම ඒ දෙකේ ප්‍රඥාව යෙදෙන්නේ එහෙනම් ප්‍රඥාව විතරයි යෙදෙන්නේ නැත්තේ. එහෙනම් එකයි අඩු වෙන්නේ. නේද? එකක් අඩු වෙනවා කියන්නේ 38න් එකක් අඩු වුනහම 37යි. තේරුණාද? හරි. ඊළඟට ඊළඟට තියෙනවා සෝම උපේක්ෂා සහගත ඥාන සංප්‍රයුක්ත. උපේක්ෂා සහගත නම් සෝමනස් සහගත නැහැ. සෝමනස් සහගත නැත්තම් මොකද යෙදෙන්නේ නැත්තේ? ප්‍රීතිය යෙදෙන්නේ නැහැ. හැබැයි ඥාන සංප්‍රයුක්ත. එහෙනම් ඒත් එකයි යෙදෙන්නේ නැත්තේ. ඒ සිත් දෙකේ අසංකාරික සසංකාරික සිත් දෙකේ නේද උපේක්ෂා සහගත ඥාන සංප්‍රයුක්ත අසංකාරික සසංකාරික කියන සිත් දෙක ගත්තොත් ඒ දෙකේ ප්‍රීතිය දෙන්නේ ප්‍රීතිය විතරයි දෙන්නේ නැත්තේ එහෙනම් එතනත් 37යි හරි දැන් තේරෙනවද මේවා තරම් අමාරු නෑ ඔය කිව්වට පොඩි ඉවක් ආව නම් ඇති මට මගේ එකම අදහස ඉවක් එන්න මේකේ මේ මුල් චිත් එකයි චෛතසික ටිකයි පාඩම් කරගත්තා මේ කියනවා ඕක පාඩම් කරගෙන අර chart එකේ කොතනද තියෙන්නේ කියලා පොඩ්ඩක් ඔය චූටි වැඩේ කරන්න. කරලා ආයතරයෙන් මේ දේශනාව අහන්න. හරිද? එතකොට දන්නවද? එතකොට අභිධර්ම කාරයෙක්. පන්සලේ බණ මඩුවේ නිකන් අභිධර්මයේ ටිකක් කතා කරන්න පුළුවන් එතකොට. දැන් නරකද ඉතින් අපි මේ බෞද්ධ විදිහට අභිධර්මයේ ටිකක් කතා කරොත් තැන් තැන් වල ඉන්න ගමන් නේද? ඒක මාන්නයක් ගන්න නෙමෙයි මම කියන්නේ. එහෙම දෙයකට නිකන් දෙයකට මාන්නයක් ගන්නවට වැඩිය ඩංකඩන් ගෙවල් දොරවල් වලට මාන්නයක් ගන්නවට වැඩිය අභිධර්මයේ ටිකක් කියලා මාන්නයක් ගන්නවා නම් ඒක හරිට වැඩිය ටිකක් හරි. හොඳයි. නේද? හ්ම් ඒකින් තමයි මම මේ කියන්නේ මේක මහ ලොකු අමාරු දෙයක් නෙවෙයි. හරි මහ ලොකු අමාරු දෙයක් නෙවෙයි මේක පොඩි දෙයයි අපිට අතහැරුනේ. අපිව සිත් ටිකයි චෛතසික ටිකයි තියෙන තැන් ටික අර මම හරිය පැහැදිලි ඔක්කොම සටහන් ටික කිව්වා මතක තියා මම එකක්වත් ඇඳලා පෙන්නුවේ නැහැ. ඒත් අපේ මේ බෞද්ධ මාධ්‍යාලේ කාර්ය මණ්ඩලය ඒ පින්නන්ත දරුවෝ මගෙන් ඇහුවා මේ මේක කරද්දී හාමුදුරනේ ඔබ වහන්සේට ඕනනම් මේ මේක කියද්දී අපි මේ tire මේ chart එක පෙන්වන්නම් කියලා. හරි මං කිව්වා නෑ නෑ එහෙම එකක් ඕනේ නෑ. මම මේක හිතේ අන්දනවා කට්ටියගේ. ඕක පෙන්වලා වැඩක් නෑ නේද? තමන්ගේ හිතේ තමන්ට සාපේක්ෂව ඇඳෙන්න ඕනේ කියලා. ඒකින්ද ඒක ඇඳගන්න පුළුවන්කම තියෙනවා තමන්ට නේද? තනියෙන්ම පොතක් බලලා හරි. එහෙම කරගත්තා නම් මේ වෙලාවේ මේ කියන ඔක්කොම ටික අපූර්වට තේරෙනවා හරිම රසවත් ගතියක් දැනෙනවා රසවත් ගතියක් මේ බලන්නකො මේ ටික වෙන හැටි මේක හරි පැහැදිලි නේ කියලා හරි ඊළඟට අපි අන්තිමේ ගන්නකොට දැන් දැන් මම කියන්න ඉස්සලා කියන්න පුළුවන් වෙන්න ඕනේ එතකොට උපේක්ෂා සහගත ඥාන විප්‍රයුක්ත යෙදෙන්නේ නැත්තේ මොනවද උපේක්ෂා සහගත හින්දා ප්‍රීතිය දෙන්නේ ඥාන විප්‍රයුක්ත හින්දා ප්‍රඥාව දෙන්නේ එහෙනම් දෙකයි දෙන්නේ නැත්තේ නේද එහෙනම් 38න් දෙකක් ගියහම 30යි. තව ඔක කතා කරනවා නම් මේවා කුසල සිතින්ද අකුසල 14 මේ දෙන්නේ නැහැ. නේද? ඒක අපි මෙතන කියන්නේ නැහැනේ. මෙතන 14ක් එතනින් යෙදෙන්නේ නැහැ. 52න්. එතකොට 38යි. 38ෙන් අපි කවුරු හරි හදිස්සි අහනවා. උපේක්ෂා සහගත ඥාන විප්‍රයුක්ත හිතේ චෛතසික කීයක් යෙදෙනවද? <laughs> එහෙම කිව්ව ගමන් වෙනදා නම් ඔළුව නිකන් නරක් වෙනවා කියන උපේක්ෂා සහගත නේද? ඥාන විප්‍රයුක්ත සිතේ චෛතසික කීයක් යෙදෙනවද? ආ දැන් බලනවා. හරි. මේක මොකද්ද කුසල සිතක්. ඒක දන්නවා. එහෙනම් අකුසලිය දෙන්නේ අකුසල චෛතසිකයක් නෑ. 14ක් හෙදෙන්නේ කියන්න පුළුවන්. හරි මොකද්ද කිව්වේ? උපේක්ෂා සහගත කියලානේ කිව්වේ. අහනවා හැමද? අයනම් ප්‍රීතිය දෙන්නේ හරි දෙක හරි හරි. මොකද්ද කිව්වේ? ඥාන විප්‍රිත කියලානේ කිව්වේ. එහෙනම් ප්‍රඥාවය දෙන්නේ හ්ම්. අභිධර්ම කාර්යයක් වුණා තමයි දැන්. ඉතින් ඒකින්ද මම කියන්නේ මේ ඇයි මම මේක මෙහෙම කියන්නේ මට මේ විදිහට තමයි මේක උගන්වන්න ඕන උනේ. එහෙනම් මොකක්වත් නෙවෙයි බය අරෙන්ඩයි ඕනේ. පූර්ව නිගමනයක් තියෙනවා අභිධර්මය ඕනෙම නෑ අපේ අම්මයි මට නම් ඕව බෑ මං ඔය පොඩි භාවනාවක් කරගෙන පැත්තකට වෙලා ඉන්නකල ඒකෙන් වෙන හානිය දන්නවද ඒ තමයි ditthi visuddhiya කාංකායතන විසුද්ධිය ආදී විසුද්ධීන් සම්පාදනය කරන්න ගියාම යම් කිසි ගැටලුවක් තියෙනවා යම් කිසි ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා පහසු නෑ සිත් පිළිබඳ ඉගෙන ගන්න ගියාම ඒකේ සිත් පරම්පරාව චිත්ත පරම්පරාව ගැන ඉගෙන ගන්න ගියාම පටිච්චසම්පාදයේ තෝරගන්න ගියාම එතකොට අභිධර්මය දන්න කෙනාට පහසුයි. හරි? හොඳයි. ඔය විදිහට මෙයන් අපි ඔය විදිහෙන් බලන්න ක්‍රියාසිත. හරි? දැන් අපි අපි කතා කරා කුසලසිත ඊළඟට අපි යනවා ක්‍රියාසිත වලට. හරි? ක්‍රියාසිත ගත්තාම ඒ කියන්නේ අපි දන්නවා සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අරක කුසලසිත මේක කුසල ක්‍රියා විපාක කියලා තුනක් තියෙනවානේ. දැන් ක්‍රියාසිට ටිකට ගත්තාම ක්‍රියාසිට ගත්තාම ඒකේ විරති තුන යෙදෙන්නේ නැහැ. හරි ක්‍රියාසිට වල විරති තුන යෙදෙන්නේ නැහැ. හරි. එහෙනම් විරති තුන විතරයි යෙදෙන්නේ නැත්තේ. එතකොට අනිත් ඔක්කොම යෙදෙනවා. මොකද මේක ක්‍රියාසිතක් කියලා විරති චෛතසික යෙදෙන්නේ නැහැ. එතකොට අනිත් ඔක්කොම යෙදෙනවා. එතකොට 38 තුනක් ගියහම 35යි. ඔන්න දැන් අපි ඊළඟට එනවා මේ ඥාන විප්‍රයුක්ත යුක්ත සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත කියන තැනට. ඒකේ ක්‍රියාසිතට එනවා. මොකද අපි මතක තියාගන්න තින්නේ. ක්‍රියාසිත උනේ මොනවද දෙන්නේ නැත්තේ? ක්‍රියාසිත වල මොනවද දෙන්නේ නැත්තේ? විරති ටිකේ දෙන්නේ නැහැ. තුනයි. ඊට පස්සේ ඥාන සෝමනස්ස සහගතම් ප්‍රීතිය දෙනවා. ඥාන විප්‍රයුක්ත නම් දැන් ඥාන විප්‍රයුක්තනේ. එතකොට ප්‍රඥාවේ දෙන්නේ නැහැ. දැන් කවුරුහරි අහුවොත් හදිස්සියේ සෝමනස සහගත ඥාන විප්‍රයුක්ත ක්‍රියාසිතේ යෙදෙන චෛතසික මොනවද? <laughs> කියනකොටම දැන් කියන්න පුළුවන් නේ. අකුසල ටික යෙදෙන්නේ නැහැ 14ක් යෙදෙන්නේ නැහැ. ආයක ක්‍රියාසිතද එහෙනම් විරති තුන යෙදෙන්නේ නැහැ. නේද? ඒක ඥාන විප්‍රයුක්තද? එහෙනම් ප්‍රඥාව යෙදෙන්නේ නැහැ. එහෙනම් ඒක කියෙදෙන්නේ නැහැ කියලා කියන්නේ අන්න ඒතර 34 කියදෙනවා කියන එක. හරි. හතරක් යෙදෙන්නේ නැහැ, විරති තුන යෙදෙන්නේ නැහැ, ප්‍රඥාව යෙදෙන්නේ නැහැ. ඒ වගේම දැන් එහෙනම් මම කියන්න දෙයක් නැහැ. උපේක්ෂා සහගත ඥාන සංප්‍රයුක්තයකෙත් විරති තුන යෙදෙන්නේ නැහැ. ක්‍රියාසිතර විරති තුන යෙදෙන්නේ සහ ඥාන සංප්‍රයුක්ත ප්‍රීතිය දෙන්නේ නැහැ එහෙනම්. එහෙනම් 34යි. නේද? ඒ වගේම තමයි අන්තිම එකේ ඉන්නේ උපේක්ෂා සහගත ඥාන විප්‍රයුක්ත. දෙකක්ම යෙදෙන්නේ නැහැ. ප්‍රීතියයි ප්‍රීතියයි මේ ප්‍රඥාවයි මේ දෙකම යෙදෙන්නේ සහ විරති තුන යෙදෙන්නේ නැහැ. එතකොට 5යි 38න් 5 ගියහම 33යි. හරි? චෛතසික 33ක් එකේ යෙදෙනවා කියලා අපිට කියන්න පුළුවන්. ඊළඟට විපාක සිත් ගැන මතක තියාගන්න විපාක සිත්වල යෙදෙන්නේ නැති චෛතසික තමයි විරති තුන යෙදෙන්නේ නැහැ අප්‍රමඤ්ඤ දෙක යෙදෙන්නේ නැහැ හරිද ඔන්න දැන් දැන් ඔන්න හොඳටම වැඩේ පත් වෙන වෙලාව ආවා නේද දැන් එතන එතන අනිවාර්යයෙන්ම යෙදෙන්නේ නැති කීයක් තියෙනවද පහක් තියෙනවා ඒ තමයි විපාක සිත්වල එතන ක්‍රියා සිත්වල විරත තුන විතරයි යදින්නේ නැත්තේ. නේද? කුසල් සිත් ඔක්කොම යදිනවා. හරි? ඔය මතක තියාගන්න පහසුයි දැන්. එතකොට විපාක සිත්වල පහක් යදින්නේ විරත තුනයි අපමණ දෙකයි. එහෙනම් සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත වෙනකොට කිසි අඩුවක් නැහැ. එහෙනම් අර පහ විතරයි යෙදෙන්නේ නැත්තේ 33ම යෙදෙනවා. ඊට පස්සේ සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත වෙනකොට ප්‍රඥාව යෙදෙන්නේ නැහැ. තව එකක් අඩු වෙනවා නේද? එතකොට 32යි. උපේක්ෂා සහගත ඥාන සම්ප්‍රයුක්ත වෙනකොට ප්‍රඥාව විතරයි දෙන්නේ නැත්තේ. එහෙනම් එකයි අඩු වෙන්නේ 32යි. නේද? උපේක්ෂා සහගත ඥාන විප්‍රයුක්ත වෙනකොට දෙකක් යදෙන්නේ ප්‍රීතියයි ප්‍රීතියයි ප්‍රඥාවයි දෙකම යදෙන්නේ ඊට අමතරව අප්‍රමඤ්ඤ සහ විරුත්තුණය දෙන්නේ එතකොට 5යි 2යි 7යි 38න් 7 කරුණාම 31යි හරිද එහෙනම් දැන් අපි නීති 12ම කතා කළා නේද නීති 12ම කතා කරලා ඉවරයි. බලන්න නීති 12ම කතා කරලා ඉවරයි කියලා ඉවරයි. ඇයි? දැන් අපි කතා කරා 4 4 නේද? 4 4 කුසල විපාක ක්‍රියා. නේද? එහෙනම් මේ 24ට නීති 12ක් ආවේ අර අසංකාරික සසංකාරික සිත් දෙක දෙක දෙක දෙක දෙක දෙක තමයි ආවේ. ඒ එකට ගත්තේ. මොකද අසංකාරික සසංකාරික වුණා කියලා සිත්වල යෙදීම වෙනසක් වෙන්නේ නැහැ. එහෙම වෙනසක් වෙන්නේ නැති හින්දා අපිට මේකෙදි 12 එන විදිහ හොඳටම තේරුණා. මොනවද මතක තියාගන්න තියෙන්නේ? කුසල සිත්වල ඔක්කොම යදෙනවා. ක්‍රියා සිත්වල විරති තුන යදෙන්නේ. විපාක සිත්වල විරති තුනයි අපමණ දෙකයි යදෙන්නේ. හරි. එතකොට මේවා හොඳට ওই සිත් ටිකත් එක්ක මෙන්න මේ යෙදෙන නොයෙදෙන මේ නීති ටික මතක තියාගත්තොත් එතනින් එහාට හරීම පහසු වැඩ පිළිවෙලක් තමයි පහසු වැඩ පිළිවෙලක් තමයි යන්නේ. හරි. හොඳයි. මම හිතන්නේ මතක තියාගන්න පුළුවන් ඇති කියලා. දැන් එතකොට ඔය කුසල පැත්තේ වැඩ ටික ඉවරයි දැන්. 5යි 5යි 12ක් කතා කරලා ඉවරයි අපි. ලෝකෝත්තර පැත්තේ පහක් තියෙනවා කිව්වා. මහාගත පැත්තේ පහක් තියෙනවා කිව්වා. නේද? සෝබන සිත් වල 12ක් තියෙනවා කිව්වා. එහෙනම් ඒ ටික කතා කරලා ඉවරයි. දැන් එහෙනම් එතකොට දැන් කීයක්ද බලන්න? 12යි 10යි 20 මොකද්ද මේ බලන්න 33 22ක් මම කතා කරලා ඉවරයි. ආ 11 තියෙන්නේ. නේද? එහෙනම් 33ක් කිව්වට බය වෙන්න ඕනද? මම තමයි බය කරේ. 33ක් තිබ්බට බය වෙන්න දෙයක් නැහැ. අපිට මේක තේරුම් ගන්න පුළුවන් ටිකක් කල්පනාකාරී වුණොත් මම ඒකට මෙහෙම කියන්නම් අපේ තියෙනවා පූර්ව නිගමන ගන්න ගතියක් තියෙනවා පින්නත්නේ මට බෑ කියලා. ඕක කවදා ඉඳන් දන්නවා තියෙන්නේ. ඔය සමහරවල්ලාට කුස්සියටම හිර වුණෙත් ඒකයි අපේ අම්මලව. හරිද? සමහරවල් කුස්සියටම හිර වුණානේ. නින්දා කරනවා නෙමෙයි මම. හිර වෙන්න හේතුනෙත් ඒකයි. ඉස්කෝලේ යන කාලෙත් මොකද කරේ? ඔය හතේ පන්තියේද අටේ පන්තියේ විතර ත්‍රිකෝණමිති හරි කුලක හරි මොනවා හරි නේද? මොනවා හරි සමීකරණ හරි මොනවා හරි සරල දෙයක් ඉගෙනනවා ගුරුවරේ. පළවෙනි ගන්නපු දවසේ මොකද උනේ? අපෝ මේක නම් කවදාකවත් මට නම් තේරුම් ගන්න බෑ කියලා බෑ බෑ බෑ කියන අදහස ආවා. ආවට පස්සේ දෙවෙනි දවසේ උත්සාහ කරේ නැහැ. ඒක ඇත්තටම දෙවෙනි දවසේ තුන්වෙනි දවසේ හතරවෙනි දවසේ බෑ බෑ කියන්නේ නැතුව උත්සාහ කරා නම් ඕක හරියනවාමයි. හරිද? ඒන ඒ පසුගාමි ගතිය. මට බෑ මට බෑ මට බෑ කියලා හිතන ගතිය තමයි අභිධර්ම ඉගෙන ගන්නත් තාම බෑ. දැන් ඔය කිව්වට මේ පාඩම ඇහෙන මේ මැදිරියේ ඉන්න කය ගැන කියන්න හොඳ නෑනේ. නේද? මේ මේ අභිධර්ම ගැන අපි කතා කරන පාඩම ඇහෙන හුඟක් කට්ටියට හිතෙනවා මට නම් අභිධර්මය හරියන්නේ නෑ හරියන්නේ මට බෑ මට බෑ මට බෑ කියලා කම්මැලි. මේ මේ කම්මැලිකම තමයි අපිට ධර්මයේ පැත්තෙන් ඉස්සරහට එන්න බැරි. භාවනාවත් එහෙමයි. භාවනාව ගැන කියලා දෙනකොට පූර්ව නිගම ගන්න මට බෑ කියලා. හරිද? මට බෑ කියලා හරියනවා නම් මට බෑ කියලා නිකන් හිතියට හරියනවා නම් නිකන් හිතියට කමන්නේ නැහැ. නේද? විශේෂයෙන් අභිධර්මයේ පැත්තක තියනකොට භාවනාවටත් එහෙම කරනවා නම් සූත්‍රවල ධර්ම කරුණු ඉගෙන ගන්නටත් මට බෑ මට බෑ කියලා හිතෙනවා නම් ඒ ගැන උනන්දුවක් නැත්තම් මේ ජීවිතේ මම මොකද්ද මේ කරන්නේ? උදේට බත්, දවල්ට බත්, රාත්‍රීට බත්. නේද? බත සපයමින් ඉන්නවා. බත් බත් බත් බත් කී කියන බත් සපයමින් ඉන්නවා. නේද? අන්තිමට බත් කා ගන්නත් බැරි වෙනවා මරණාසන්න. මොකුත් කරගන්න බැරුව අන්තිමට Tamange කිසිම කුසලතාවයක් වර්ධනය කරන්නේ නැතුව නේද? ළමයි ගැන හිතේ තියෙන ඉඳලා, වැටවල් ගැන හිතේ තියෙන ඉඳලා හරි ගෙවල් ගැන gadol ගැන වැලි ගැන වීදුරු ගැන මස් ගැන කටු ගැන නේද දත් ගැන ඕවා ගැන හිත හිත හිත ඉඳලා මසුත් නැතුව කටුත් නැතුව වැලිත් නැතුව නේද මොකුත් නැතුව අන්තිමට ගල්ගෙඩිය වගේ ඔහේ යනවා යන්න අන්තිමට Tamanට කියලා කිසි දෙයක් නැහැ සමහර විට මෙව්වා ගැන හිත හිත ඉඳ කියලා පව් කෙරිලා අන්තිමට ගිහලා උපදින්නේ ගල් ගොඩේමයි පස් ගොඩේමයි නේද වැලි ගොඩේමයි උපදින්නේ. ඉතින් ඒකින්ද මහා භයානක සංසාරයක් මේක. මං කියන්නේ අභිධර්මයේ ඉගෙන ගන්න කියලා. අභිධර්මයේ පැත්තකින් තියලා හරි අනිත් දේවල් වලට තියෙන අප්‍රමාදී බව වැඩි කරගන්න ඕනේ නේද? ප්‍රමාදී විහරණයෙන් යුක්තව නැතුව ඉන්න ඕන නේද? ජීවිතේ පා වෙලා වගේ ඉන්න සමහර වෙලාවට මේ ලෝකයේ තියෙන සමහර දේවල් ගැන නේද අපිට නිකන් එපා වෙලා වගේ ඉන්න ස්වභාවයක් තියෙනවා. ඉතින් ඒකද මේ දේවල් වලට අපි ඉස්සරහට එන්නේ නැහැ. ඉස්සරහට එන්න අදහසක් නැහැ. ඒකින්ද මේ ගැටලුව විසඳ ගන්න ඕනේ. මේ ගැටලුව විසඳ ගැනීම සඳහා ඔය මේ හැම වෙලේම මෙනෙහි කරන්න මම මේ චූටි චූටි දේවල් වලට චූටි චූටි දේවල් වලට මේ ගොඩ කල්පනා කරනවා. හ්ම්. සමහර කාගේ හරි පුංචි වෙනසක් වෙන්න පුළුවන්. පොඩි වෙනසක් ආය තිබ්බ තත්ත්වයටපත් කරගන්න දරුවෙක්ගේ කියලා හිතන්නකෝ. දරුවෙක්ගේ සිතක වෙනසක් වෙලා. හරි මාත් එක්ක තරහ වෙලා කියලා හිතන්නකෝ. දරුවේ තරහ වෙලා ගියා. අර තරහ වෙලා කියන්නේ එයාට හිතුවක් කාර විදිහට එයාගේ වැඩක් කරගන්න ඕනේ කියලා ගියා. දැන් ඉතින් අම්මයි තාත්තයි දෙන්න මෙහෙට වෙලා ඕක කල්පනා කර කර ඉන්නවා. හා තිබ්බ විදිහටම හදාගත්ත කියන්නකෝ. දැන් එහෙම හිතන්න ඕනේ. දැන් එක දරුවෙක් නැති වුණා. මම ඒක කියන්නකෝ ඒක හරි ලේසි. එක දරුවෙක් නැති වුණා ඒක අම්මා කෙනෙක්ගේ. ඒ අම්මා කෙනෙක්ගේ දරුවා නැති වුණේ තරුණ දරුවෙක්. ඉතින් මේ දරුවා මේ තරුණ දරුවා හින්දා ලොකු පීඩනයක් මේ අම්මට තිබ්බා. ඒ ඒ නැති වෙච්ච දරුවා ගැන. තරුණ කියන්නේ අවුරුදු 40 45ක විතර ළමයෙක් නැති වුණේ. නැති වුණාට පස්සේ ලොකු පීඩාවක් තිබ්බා. මෙයා කන්නේ නැහැ බොන්නේ නැහැ. මාස දෙකක් තුනක් හිටිය පස්සේ කට්ටිය එකතු වෙලා කිව්වා මේ අම්මා මැරෙයි අනේ හාමුදුරනේ ඔබ වහන්සේ තමයි ගිහලා හම්බෙන්න ඕනේ හම්බුනොත් මේක හරියනවා කියලා කියලා මාව කොහොම හරි මට වැඩ ඔක්කොම තියෙදි මාව ඇදගෙන එකන් ගියා. එකන් ගියාට පස්සේ හරි වැඩේ තමයි උනේ. අර කබලෙන් ලිපට වැටෙනවා වගේ උනේ. කට්ටියට කට්ටිය අරංගිය කට්ටියත් ඔලියට ගහගත වෙච්ච දේ කියලා මාව දැක්ක ගමන් කෑ ගහන්න පටන් ගත්තා, අඬන්න පටන් ගත්තා. අනේ ඔබ වහන්සේ වගේ තමයි, ওই වයසම වගේ ඇති කියලා <laughs> ඔක්කොම කියලා කෑ ගහන්න පටන් ගත්තා. හරිද? දැන් මොකද වෙන්නේ? තිබ්බටත් වැඩිය ආය ඇවිස්සුණා දැන් මාව දැකලා. ඊට පස්සේ මාත් ඔහේ කියන්න හරි කියනදල මම ඒ පැත්තටම කතා කරා. මම කිව්වා අම්මේ අම්මට ළමයි ඉපදිච්ච දවසත් මතක් වෙනව නේද? ඉස්සෙල්ලාම පාසල් ගිය දවසත් මතක් වෙනව නේද? එදා අඬපු හැටිත් මතක් වෙනව නේද? ඉස්සෙල්ලාම රස්සාවට ගිය හැටිත් මතක් වෙනව නේද? රස්සාවට ගිහලා ගෙනත් දුන්න තෑග්ගත් තාම අම්මා ළඟ තියෙනව නේද කියනකොට ඔන්න දැන් පැත්තටනේ කතා කරන්නේ. ඕම හොඳට වැටිගෙන ආව පැත්තට අන්තිමට කිව්වා හාමුදුරු මගේ හිත බලලා කතා කරනවා වගේ කියලා දැන් මම තව ඔය වගේ හොඳ දේවල් ටිකක් කියලා ඇහුවා දරුවා මේ නැති හින්දා ගොඩක් දුකයි නේද දරුවා ඉද්දි සන්තෝෂෙන්ම හිටියා නේද කියලා අන්තිම ප්‍රශ්නේ වුණා දරුවා ඉද්දි සන්තෝෂෙන්ම හිටියා නේද කියලා අම්මා ඔකොටම ඔව් ඔව් ඔව් ඔව් කියන ඔකද හිර වුණා එකපාරටම ඔළුව තියෙන කෙනේ ඇයි හිර වෙන්නේ නැද්ද මොකද කියන්නේ දරුවා හින්දා සන්තෝෂෙන්ම ඉන්නවද නැහැ මෙයා චුට්ටක් බීමත්කමටත් පොඩ්ඩක් හිර වෙලා තිබුණා. ඉතින් ඒකෙන්ද පීඩාවකුත් තිබ්බා. ටිකක් නපුරු ගතිගුණ ටික වැඩිපුර තිබුණා. ඒවත් තිබ්බා හොඳ ළමයෙක්. ඒ වුණාට මේකෙන් අම්මා ලොකු පීඩාවින්දා. හරි ගමේ අයත් එක්ක රණ්ඩු දාගන්න ඒවා ඒවා බේර ගන්න බැරි ඒවා වගේ ප්‍රශ්න ගොඩක් තිබ්බා. අන්තිමට මොකද වෙන්නේ මම අන්තිමට වැහුවේ දරුවා හිටියාම දරුවා ඉද්දි සන්තෝෂෙන්ම හිටියා නේද? අන්න ඒක පාට මෙයා මට වැටහුණා ගන්නවා. මම එතනින් නැවැත්තුවේ නෑ ඊළඟ ප්‍රශ්නෙත් ඇහුවා. දරුවා හිටියානම් සන්තෝෂෙන්ම ඉන්න පුළුවන්ද? ආ අපි හිතමු දරුවා නැති උන්නේ නැහැ කියලා. දරුවා නැති උනේ නැත්තම් සන්තෝෂෙම ඉන්න පුළුවන්ද කියලා හුවා. ඒත් හොඳට කල්පනා කරලා එකපාරටම ඔව් කියුණා. ඒ දැන් මෙයා තියෙන පීඩනයනේ. ආයෙක නැහැ හැමදෙන්නේ එහෙමත් නැහැ. ඔය ටික නේද අපි තේරුම් ගන්න නැත්තේ. නේද? අපි මහා ලොකු බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. හැබැයි අපි බලාපොරොත්තු තියන දේ ලැබුණොත් අපි හිතනවා ලෝකේ තියෙන ලොකුම සම්පත ලැබුණා කියලා අපි හිතනවා. නමුත් ඒක තුලින් අපිට ලොකුම සම්පත ලැබෙන්නේ නැහැ. හරිද? ඉතින් ඒ ටික තේරුම් ගත්තා. තේරුම් අරගෙන මං ආයෙ චුට්ටක් ඔය එක එක ඒවා කියලා ඉවරලා මං ආවෙන්න වැඩි මේක මං දැනගත්තා දැන් හරි ගියා කියලා. දවස් 3යි තිබ්බේ පොයේ දවසට මෙන්න අතු පාට නෙළුම් මල් පොකුරකුත් අරගෙන උදේම සිරගන්න එනවා. හරිද? සිරගන්න වෙලා මට කියනවා මං ඇහුවා මං අම්මේ මොකද පන්සලෙන් ඉතුනේ. ආයෙ මං අඩන්නේ නැහැ හඳුරන්නේ. හරිද? එක වචනයයි දෙකයි ධර්මය තුලින් අපිට ඉගෙන ගන්න තියෙන්නේ. ඒකින්ද අපි ওই එක එක දේවල් කල්පනා කර කර ඉඳීමේ කිසිම තේරුමක් නැහැ. නේද? ධර්මයේ පැත්තෙන් අපිට ලැබිය හැකි කල්පනාව අපේ දිට්ඨියයි වෙනස් වෙන ධර්මයේ පැත්තෙන්. ඒක හින්දායි මම මේ මෙච්චර කියන්නේ කල්පනා කරන්න දේවල් තියෙනවා ලෝකේ. අභිධර්මයේ කියන්නේ වැඩක් නැත්තම් ඔය ඔළුවට වැඩක් නැත්තම් හරිද ඔක්කොම පැත්තක දාලා තටු ගසලා දාලා නැගිටලා වගේ ඉන්න ඕක කරන්න වැඩි මේ එක එක්කෙනාගේ එක එක්කෙනාගේ මේ අරහෙට පැන්නේවා මෙහෙට පැන්නේවා නේද? එදා කිව්වේවා මෙදා කිව්වේවා නේද රටේ නැතිව නේ මම ලස්සනට පොතක් අරගෙන පාසල් යන කාලේ වගේ හ්ම් නෝට් එකක් හදලා හ්ම් අභිධර්මයේ කියලා ලියලා හ්ම් තේරුකාණි හාමුදුරන්ගේ පොත අරගෙන හ්ම් ඉස්ලාම් මේ සිත් සටහන හදලා ඊට පස්සේ චෛත්‍යික සටහන හදලා නේද අලුතෙන් පාඩම් වැඩ පටන් ගන්න උකක් මේ එක එකව කල්පනා කරගෙන නැතුව නේද ඒ විදිහට මේ ලොකු කාරණාවක් ඉගෙන ගන්න බලංගොඩ ආනන්ද වෛත්‍ය හාමුදුරුවෝ අපවත් වෙන්න කිට්ටු කාලේ වෙනකොට කම්පියුටර් ඉගෙන ගන්නවා එක වැදගත් මහත්තයෙක් ගිහිල්ලා අහනවා හාමුදුරනේ තේරුම් ගන්නෑනේ දැන් ඔය මෙතර වයසට ගිහිල්ලා. මොකද්ද කිව්වේ? මේක මගේ ඊළඟ භවයේදී පරිගණක ඉගෙනීම පහසුව සඳහා හේතු වෙනවා. හරිද? ඒක මට ඒ කියන්නේ ඒක මට යම් කිසි ආකාරයක අර පහසු දෙයක් අදටත් අපිට තියෙනව නේද සමහර දේවල්. දැක්කාම මේ දේවල් කරන්න සමහර අය රුචිකත්වයක් තියෙනවා. සමහර අයට ගණිතය පහසු වෙනවා. සමහර අයට විද්‍යාව පහසු වෙනවා. නේද? ඒවා කොහෙන් ආවද කියලා හිතාගන්න බෑ. පොඩි කාලේ ඉඳන් ගණිතයට කැමති අය ඉන්නවා. පොඩි කාලේ ඉඳන්ම විද්‍යාවට කැමති අය ඉන්නවා. ඒ වගේ කලාවට කැමති අය ඉන්නවා. මේවා කොහෙන් ආවේවද? සසර ගැලපෙන තැන් වලට අපි ආය ආය වැටෙනවා ගිහිල්ලා. එහෙනම් අන්තිම මොහොතේ හරි යමක් ඉගෙන ගැනීම කියන එක නරක නෑ. හරිද? මම දන්න මම දැක්ක මාධ්‍ය දාලා තියෙනවා එක අවුරුදු 60ක් විතරේ අම්මා කෙනෙක්. ඒ දවස්වල සාමාන්‍ය පෙළවලට IT තිබුණේ නෑ. සාමාන්‍ය පෙළ සබ්ජෙක්ට් එක කරනවා IT. හරිද? හ්ම් අවුරුදු 65ක් විතර සාමාන්‍ය පෙළ විභාගෙට ආයුධම් පත්‍රයක් දාලා මේ අම්මා විභාගෙ ලියලා සමත් වෙලා. කොතේ ආදා සම්පන්නද මේ වයසයි නේද කෙනෙක් කියයි මේ වයසවල මේ මොනවද ඕලෙවල් ලියන්න යන්නේ නෑ. කිසිම හිතන්නේ ගුරුවරියක් වෙන්න ඕනේ තුමිය. මේ හරිය ගෞරව කරනවා අපි වගේ අයට. අතහරින්නේ නෑ Tamanට ඕනම වයසකදී ඕනම දෙයක් කරන්න පුළුවන්. හොඳයි. එහෙනම් ඇයි ඔය අන්තිම ටික කිව්වේ මම <laughs> අභිධර්ම ඉගෙන ගන්න පටන් ගන්න දැන්වත් කියලා කියන්නේ. ඒකෙන්ද අපි හැමෝටම ආශිර්වාද කරනවා විශේෂයෙන්ම අද දවසේ මේ ධර්ම දේශනාවේ දායකත්වය වෙන කටයුතු කරපු මේ පිරිස හිඳයි නිවසේ ඉඳලා මේ ධර්මය සාකච්ඡා කරන්න නිවසේ ඉඳලා මේ කට්ටියට හැකියාව ලැබුණේ. ඒකෙන්ද ඔබ අප හැම දිනම ආශිර්වාද කරමු මේ මැදිරියට ඇවිල්ලා ධර්ම ශ්‍රවණය කරපු සියලු දෙනාටම උතුම් ධර්මාභෝධය සඳහා මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාශත්තා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. Thank you.